ආයුෂ බොහෝ වේවා. සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ප්‍රචාමත හේතවතුනි ඔබ සියලු දෙනාට. ගුරු වදන් සිසු මුවින් සුසාර කෙරෙන ධර්ම සාකච්ඡාමය වැඩසටහන. සුගත පද විවරණ දහම් සාකච්ඡාමය වැඩසටහන සමගනුයි ඔබ අප එක්කාසු වන්නේ. අදත් මැදිරියට වැඩමවා වදාළ අතිපූජ්‍ය ආචාර්ය කුගල්පනේ සුදස්්‍ය අපේ නායක හාමුදුරුවන් වහන්සේව ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම අපි පසුගිය සති පුරාවටම ධර්ම විනිශ්චය නම් ග්‍රන්ථය පාදක කොට ගනිමින් අපි බොහෝ ධර්ම කරුණු පිළිබඳව සාකච්ඡා කළා. අදත් එවැනිම කෘතියකින් අපි මේ වැඩසටහන් මහලාව ඉදිරියට ගෙන යාමට සියලු කටයුතු සූදානම් කරහමාරයි. යනුව බුද්ධ නීති සංග්‍රහය නම් අතිපූජ්‍ය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල අපේනායක ස්වාමින්වන් වහන්සේ විසින් රචිත වෙනත් කෘතිවලට වඩා සාපේක්ෂව වෙනස් අති උතුම් ග්‍රන්ථයක් පිළිබඳව තමයි අපි කතා කරන්නට සාකච්ඡා කරන්නට සූදානමින් ඉන්නේ. අපි හැමදෙරුවනේ අපි මෙතෙක් කතා කරගෙන ආ ධර්ම විනිශ්චය නම් ග්‍රන්ථයේ පාදක කොට ගනිමින් සිදු කළ කතා හා සම්බන්ධව මේ කතාවේ මේ කෘතියේ මේ ග්‍රන්ථයේ අති විශාල වෙනස්කම් රාශියක් අපිට දැක ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි හැමදෙරුවනේ අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ ඡන්ද විමලපිනායක හාමුදුරුවන් වහන්සේ විසින් රචිත මෙම ග්‍රන්ථය වෙනත් කෘති හා සංසන්දනය කරනකොට උන්වහන්සේට මාවේනික රචනා ශෛලියක් ඒ වගේම එහි අදහස් වෙන දේවල් සහ ගැබ් වෙන දේවල් උන්වහන්සේ විසින්ම හරි අපූර්ව විදිහට රචනා කරලා තියෙනවා කියන දේ අපිට පැහැදිලි. සහ වෙනත් කෘතීන් වලට සාපේක්ෂව මෙහි හරි අපූර්ව වෙනස්කම් ගොඩක් අපිට දැක ගන්නට පුළුවන්. අපේ හැමදෙරම මම කැමති මුලින්ම මේ බුද්ධ නීති සංග්‍රහය කියන ග්‍රන්ථය කුමන පසුබිමක් ඔස්සේ රචනා වෙලා තියෙනවද කියන කාරණා පිළිබඳව දැනගන්න. දරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි මේ ධර්ම සාකච්ඡාව අලුත් ධර්ම ග්‍රන්ථයකින් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ ශනිල්ක මහත්මයා සිහිපත් කළා වගේ පසුගිය සති ගණනාවක් මුළුල්ලෙම අපි කතා කළේ අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ විසින් රචනා කළ උන්වහන්සේටම ආවේනික වුණු සුවිශේෂ ග්‍රන්ථ දෙකක් සම්බන්ධ. ඒ තමයි වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන ඒ ග්‍රන්ථය. ඒක අපි කොටසක් සාකච්ඡා කළේ විශේෂයෙන්ම වංචක ධර්ම කොටස. ඊළඟට අපි කතා බහ කළේ ඒ ඒ ග්‍රන්ථය නිමා කරලා දෙවනුව අපි සාකච්ඡා කළේ උන්වහන්සේගේ තවත් සුවිශේෂ ග්‍රන්ථයක් වන ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථය පිළිබඳ සමාජයේ බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙන වාද විවාද කරන ඒ වගේම හුඟක් දෙනෙකුට ගැටලු සහිතව පවතින මාතෘකා බොහොමයක් එහිදී උන්වහන්සේ සාකච්ඡා කරලා තියෙනවා එතකොට පසුගිය සතියෙන් අපි මේ ධර්ම සාකච්ඡාවත් නිමාවටපත් කරන්නට යෙදුනා. ඒ ධර්ම ග්‍රන්ථය සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා නිමාවටපත් කළා. ඒ නිසා තමයි අද දවසේ අපි තවත් උන්වහන්සේගේ ධර්ම ග්‍රන්ථ අතර විශේෂ ධර්ම ග්‍රන්ථයක් වන බුද්ධ නීති සංග්‍රහය අද පටන් අපි සාකච්ඡා කරන්න යොදා ගන්න. ශනිල්ක මහත්මයා මේ මේ ග්‍රන්ථය ඔබතුමා කිව්වා වගේ බොහොම විශේෂ ග්‍රන්ථයක් වෙන්නේ දැන් සමහර ධර්ම මාත්‍රිකා ගත්තහම ඒ මාත්‍රිකා පිළිබඳව රචකයන් කිහිප දෙනෙක් ග්‍රන්ථ සම්පාදනය කරලා තියෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් පේරුකානේ මහානායක හාමුදුරුවෝ අභිධර්ම මාර්ගය පොත ලියලා තියෙනවා. අභිධර්මයේ පිළිබඳව තවත් ගෙහි පැවිදි උගතුන් පොත්පත් ලියලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ විදර්ශනා භාවනාව ගැන පොත් ලියලා තියෙනවා. තවත් ස්වාමින් වහන්සේලා විදර්ශනා භාවනාව ගැන පොත් ලියලා තියෙනවා. ඒ නිසා හුඟක් මාතෘකා බොහෝ රචකයන් විසින් ලියවිච්ච පොතපත බහුලව තියෙනවා. නමුත් මහානායක හාමුදුරුවන්ගේ ධර්ම ග්‍රන්ථ අතර වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම ග්‍රන්ථය අපි පැහැදිලි කළා. උන්වහන්සේ විසින්ම පමණයි ඒ මාතෘකාව පිළිබඳව මෑත භාගයේ කතා බහ කරලා රචනා කරලා තියෙනවා. ඊළඟට අන්න ඒ වගේ සුවිශේෂ කෘතියක් තමයි මේ බුද්ධ නීති සංග්‍රහය කියලා කියන්නේ. මෑත භාගයේ වෙන කිසිම රචකයෙකු විසින් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මෙබඳු මාතෘකාවකින් ධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කරලා නැහැ. ඉතින් මේ ග්‍රන්ථය සම්පාදනය කරන්නට මහානායක හාමුදුරුව පෙළඹුණේ කුමක් නිසාද කියන කාරණය උන්වහන්සේ ප්‍රස්තාවනාවේදී පැහැදිලි කරනවා. ශනිල් මහත්තයා දැන් මේකේ බුද්ධ නීතිය කියලා කිව්වහම අපි මාතෘකාවත් ඉස්සරලා පැහැදිලි කරගෙන ඉන්නට ඕන. නීතිය කියලා කියන්නේ කල යුත්ත නොකල යුත්ත පිළිබඳව සමාජ පනවා ගැනීම. එතකොට ඒවා ලිඛිතව හෝ සම්මුති වශයෙන් හෝ යම් රටක පවතින රාජ්‍ය නීතියක් පවතිනවා. ඒ වගේම ආගමික වශයෙන් පවතින නීති රීති පවතිනවා. යම් යම් ජන කොට්ටාශයන් අතර ඒ අයගේ සංස්කෘතිය පිළිබඳ සදාචාරය පිළිබඳ යම් යම් නීති තියෙනවා. මේ විදිහට විවිධාකාර නීති සමාජගත කරගෙන තියෙනවා. සමාජයේ යහ පැවැත්ම සඳහා. එතකොට සමස්තයක් හැටියට ගත්තාම මේ හැම නීතියකින්ම කතා කෙරෙන්නේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳව යම්කිසි ස්ථාවර පදනමක්. එතකොට මහානායක හඳුරු පැහැදිලි කරන්නේ රටක රාජ්‍ය නීතියක් තියෙන්නට පුළුවන්. ඒ වගේම ආගමික කණ්ඩායම් අතර ආගමික නීති රීති තියෙන්නට පුළුවන්. සමාජයේ සදාචාරය පිළිබඳවත් යම් යම් නීති ග්‍රන්ථ සම්පාදනය වෙලා තියෙනවා. එතකොට ඒ අතර ව්‍යාසකාරය, හිතෝපදේශය, පංචතන්ත්‍රය ආදී වශයෙන් විවිධ ග්‍රන්ථ අපට හම් වෙනවා. එතකොට මහානායක හඳුරෝ දක්වන්නේ ඒ තියෙන ග්‍රන්ථවල යම්කිසි සමාජයට වැඩදායක මාර්ගෝපදේශයක් සපයනවා තමයි. කල යුතු නොකල යුතු දේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. හැබැයි ඒවා එහි පැහැදිලි කරන සදාචාරය පිළිබඳ නීතිය සමහර වෙලාවට ධර්මානුකූලව බලනකොට සදොස් තැන් පෙනෙනවා. ඉතින් ඒ නිසා නායක හඳුරන්ට ඕන වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය තුල අන්තර්ගත වෙන බුද්ධ නීතිය කුමක්ද කියලා ඒක රාශී කරලා වෙනම ග්‍රන්ථයක් සම්පාදනය කරනවා. එතකොට අපි හඳුරන්නේ දැන් අපි මේ සාකච්ඡාව කරගෙන යන අතරතුරේ අපි පින්වත් පිරිසට හිතෙන්නට පුළුවන් බුදුන් වහන්සේගේ නීතියද මේ බුද්ධ නීතිය විදිහට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔව් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ නීතිය කියන එකෙන් අදහස් කරන්නේ ශාන්තික මහත්මයා දැන් බුදුරජාණන් වහන්සේ ඇත්තටම යම්කිසි උන්වහන්සේගේ දේශනාව තුළ අපි නීති වශයෙන් කෙලින්ම කතා කරන අවස්ථා ගොඩක් අඩුයි. මොකද නීතියක් කියලා කිව්වහම ගාක් දෙනෙකුගේ ඔළුවට එන්නේ යමක් නොකළ යුතුයි කියලා පනවනවා. ඒක කළොත් දඬුවමක් දෙනවා. අන්න ඒ වගේ වට තමයි සමාජයේ නීති හැටියට පොදුවේ හඳුනාගෙන තියෙන්නේ. හැබැයි මෙතන බුද්ධ නීතිය කියලා කියන්නේ එහෙම යම් කරන්න එපා කිව්ව දෙයක් කළාම දඬුවම් දෙන විදිහේ කතාවක් නෙමෙයි. ඒක පාරණම හිතෙන්නට පුළුවන් අපේ හැමදෙරුවනේ දැන් නීති විවිධ නීති සම්පාදනය වෙලා තියෙනවානේ අපි දැන් නීතිඥයෙක් ගත්තාම ගත්තන් පස්සේ එතුමල්ලා ගාවත් තියෙනවා විවිධ නීති සංග්‍රහය. ඒ වගේ දැන් අපේ අතිපූජ්‍ය රේරුකාණී චන්දවිමල නායක හාමුදුරුවන් වහන්සේ රචනා කරලා තියෙන මේ බුද්ධ නීති සංග්‍රහය කියවහමත් හිතෙන්නට පුළුවන්. ඒ වගේ ආකාරයක් නීති සංග්‍රහයක් වගේ කියලා. එතකොට සංක මහතා දැන් අපිට නීතිඥයින් පරිහරණය කරන නීතිය බැලුවෙන් පස්සේ ඒ රාජ්‍ය නීතිය. තර රාජ්‍ය නීතිය උල්ලංඝනය කළොත් ඒවට දඬුවම් තියෙනවා. ආගමික නීති රීති සම්පාදනය කරගෙන තියනවා ඒවට එහෙම දඬුවම් කිරීමක් විශේෂයෙන් නැති වුණත් ඒවා උල්ලංඝනය කළොත් ඒ අයට මේ ලෝක වශයෙන් සාංශාරික වශයෙන් දුක් විපාක ඇති ඇති වෙන්නට ඒක හේතුවක් වෙනවා. එතකොට සදාචාරය පිළිබඳව නීති සංස්කෘතිය පිළිබඳව නීති ඒවා කඩකලයි කියලා ඇතැම් විට දඬුවම් ලැබෙන්නට පුළුවන්. නමුත් සමාජයේ යම්කිසි අපකීර්තියක් ඇති නිග්‍රහයක් ඇති වෙනවා. ඒ තැනත්තා සමාජයේ හැල්ලුවට ලක්නතර ඒකම තමයි දඬුවම. අර හිරේ දාලා දඩ ගහලා එහෙම කළේ නැති වුණාට සමාජයේ යම්කිසි අපකීර්තියකට ලක් වෙනවා. ඒ වගේම සාංශාරික වශයෙන් ඒ තනත්තාගේ ගමන් මඟ යම්කිසි පරිහානියකට ලක් වෙන්නට ඒ දුරාචාරය හේතුවක් වෙනවා. ඉතින් අන්න ඒ වගේ පදනම් තුල තමයි මේ සදාචාරය පිළිබඳව නීති රීති සම්පාදනය කරගෙන තියෙන සම්මුතිය ඇති කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නීතිය කියලා අපට වචනේ අහුණු පමණටම හැම විටම ඒ නීති රීති උල්ලංඝනය කළොත් යම්කිසි පුද්ගලයෙක්ගෙන් දඬුවමක් ලැබෙනවා කියන පදනමේ නෙමෙයි මේවා කතා කරන්නේ. මේවා කතා කරන්නේ මේවට යම්කිසි ඒවා උල්ලංඝනය කළොත් දඬුවමක් තියෙනවා. මොකද්ද දඬුවම? දඬුවම් ලැබෙන ක්‍රම හතරක් තියෙනවානේ. ඒ හතර තමයි දණ්ඩ බිය දණ්ඩ බිය කියලා කියන්නේ රාජ්‍ය නීතිය උල්ලංඝනය කළාම හිරේ දානවා දඩ ගහනවා ඒ වගේ ඒවා තමයි දණ්ඩ බිය. එහෙම නැත්නම් හිස ගසා දානවා ඒ බඳු දඬුවම් පමන. ඊළඟට ලෝකාපවාද බිය. එතකොට ලෝකයාගෙන් අපවාද විඳින්න සිද්ධ. ඒකත් එක දඬුවමක්. ඊළඟට දුර්ගති බිය. දුර්ගති බිය කියලා කියන්නේ මරණින් මත්තේ එතනත්තාට දුගතියට පැමිණෙන්නට සිද්ධ ඒකත් සාංශාරික වශයෙන් අපට ලැබෙන දඬුවම. ඊළඟට තමන්ගේ හෘද සාක්ෂියෙන් ඇති කරන ආත්මෝපවාද බිය. ඒ කියන්නේ අනිත් කවුරුවක් Tamanට දොස් කිව්වේ නැති වුණත් මම වරදක් කළා කියලා වරදකාරී හැඟීමක් විසින් Tamanට යම්කිසි පීඩාවක් එනවා. ඒතර ඒකත් ඒ තැනත්තා ලබන එක්තරා දඬුවමක්. එතකොට මේ නීති රීති පනවලා තියෙන්නේ විශේෂයෙන් සදාචාරය සම්බන්ධ නීති පනවලා තියෙන්නේ ඔය කියන පැති හතරෙන්ම නිදහස් වෙන්නට. ඒ කියන්නේ රාජ්‍ය මැදිහත් වීමෙන් ලැබෙන හිසගසා දැමීම්, හිරේ දැමීම්, දඩ ගැසීම් ආදී දණ්ඩනයක් දණ්ඩනයන්ගෙන් වළකින්නටත් ඒ වගේම සමාජ අපවාදයෙන් ඇතිවෙන පීඩාවෙන් වළකින්නටත් ඊළඟට සාංශාරික වශයෙන් සිද්ධ වෙන දුගතිගාමී වීමෙන් වළකින්නටත් ඒ වගේම Tamange හෘද සාක්ෂියෙන් ඇති කරන ආත්මෝපවාදයෙන් වළකින්නටත් කියන මේ සමස්තය ආවරණය වෙන්නට තමයි සදාචාරය සම්බන්ධව නීති සම්පාදනය වෙලා තියෙන්නේ. නමුත් ත්‍රිරෝකාණ මහානායක හම්බුර පැහැදිලි කරන්නේ අර මුලින් සඳහන් කළ ව්‍යාසකාර හිතෝපදේශ පංචතන්ත්‍ර ආදී යම් නීති ග්‍රන්ථ ඒ කියන්නේ සදාචාරයේ පිළිබඳව සමාජයට කල යුත්ත නොකල යුත්ත පිළිබඳව නීති සම්පාදනය කරලා තිබ්බට ඒවා කිවිසිදුම නීතියක් නෙමෙයි. ඒ කියන්නේ ඒවා අතර යම්කිසි මාර්ගෝපදේශයක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට දුරුපදේශයක් තියෙනවා. ඒ කියන්නේ උපදේශයක් හැටියට දක්වලා තිබුණාට ඒ තියෙන කාරණා ධර්මානුකූලව බැලුවහම වැරදි. දැන් මහානායක හඳුරෝ ඒ බඳු තැන් උන්වහන්සේගේ ප්‍රස්තාවනාවේ පැහැදිලි කරනවා. ලෝකයා විසින් අතිශයින් සම්භාවිත නීති ග්‍රන්ථයක් වූ හිතෝපදේශයේද දුරූපදේශ නැත්තේ නොවේ. මේ හිතෝපදේශය දැක්වෙන එක් උපදේශයකි. මොකක්ද උපදේශය? යම් භාර්යාවක් මල සැමියාගේ සිරුර දවන චිතකයට වැද හිමියා වැළඳගෙන ගින්නෙන් දැවි මියයා නම් ඕතමෝ සියක් ලක්ෂයක් පව් කළ තැනැත්තියක් වුවද හිමියාගෙන සුරලොවට යන්නීය. එතකොට දැන් කොච්චර පව්කම් කරලා තිබුණා වුණත් සැමියා දැවෙන චිතකයට පැනලා දිවිනසා ගන්නවා නම් ඒ තැනැත්තිය සමත් වෙන අය සැමියත් එක්කලාම දෙව්ලොවට යන්නට එතකොට දැන් මේක සමාජයේ සම්මත වෙච්ච අර ඉන්දියාවේ තිබිලා තියෙනවනේ එහෙම එක්තරා චාරිත්‍රකමක් සති පූජාව කියලා. එතකොට බිරිඳට කලින් සැමියා මිය ගියොත් ඒ බිරිඳ කනවැන්දුම් කාන්තාවක් හැටියට සමාජයේ ඉන්නට යෝග්‍ය නැහැ. ඒ කියන්නේ සැමියා හිමි වුණු කාන්තාවක් හැටියට ඉන්න යෝග්‍ය නැහැ. ඇයට උරුම එකම දේ තමයි අර සැමියා සමග චිතකයට වැදිලා ජීවිතය විනාශ කරගෙන. එතකොට මේ මේ චාරිත්‍රයට පොළඹවන්නට වෙන්නට පුළුවන් මේ උපදේශය දීලා තියෙනවා. එතකොට සංස්කෘතිකාංගයක් හැටියට යම් චාරිත්‍රයකට පෙළඹවීමක් කරලා තියෙනවා. හැබැයි ධර්මානුකූලව බැලුවොත් ඒක ඊටාම වැරදි උපදේශයක්. එතකොට යම්කිසි කෙනෙක් සැමියාට තියෙන ගරුත්වය වෙනම එකක්. Taman සසරේ ජීවිතේ කරගත්තු අකුසල් වල විපාකය වෙනම එකක්. ඒක වෙනම Tamanට විඳින්න වෙනවා. එතකොට ඒ සියල්ල අවලංගු කරලා තියෙනවා මේ උපදේශය. එතකොට හිතෝපදේශය හැටියට මෙහි සඳහන් වෙන අනෙකුත් උපදේශයන් යම්කිසි ඵලදායක තත්වයක තිබුණා වුණා මේ වගේ සමහර උපදේශ තියෙනවා දුරු උපදේශ හැටියට ධර්මානුකූලව බැලුවම. ඊළඟට මහානායක හඳුරෝ තවත් කාරණා කීපයක් එහිදී පැහැදිලි කරනවා. මෙයද හිතෝපදේශයේ දැක්වුණු ශ්ලෝකයකි. යුද කොට දිනන තැනැත්තේ ශ්‍රී දේවිය ලබන බව හා යුදයෙන් නැසෙන තැනැත්තේ දෙව්ලොවට යන බවද එයින් දැක්විනි. මේ උපදේශයට රැවටි යුද කොට කොතෙක් දෙනා මැරෙන්නට හා අපායට යන්නට ඇද්ද. එතකොට ඒ ජයේච ලබතේ ලක්ෂ්මී මුතේ නාපි සුරාංගනම් ක්ෂණ විද්ධාංසිනහ කායා හා චින්තා මරණේ රණේ. එතකොට මේ ශ්ලෝකයේ දක්වලා තමයි නායක හඳුරු මේ කාරණේ පැහැදිලි කරන්නේ. එතකොට යුද්ධ යුද්ධ කරලා යම්කිසි කෙනෙක් මරණයටපත් වුණොත් ඒතනත්තා දෙව්ලොව යන යුද්ධ කරලා දිනුවොත් ඒතනත්තා වෙත තමයි ලක්ෂ්මිය පැමිණෙන්නේ කියලා. ඉතින් එතකොට මේ උපදේශය අනුව කටයුතු කරන්න ගිහිල්ලා යුද්ධ කරලා මොනතරම්නම් දෙන අපාගත වෙන්නට ඇද්ද කියලා. එතකොට දැන් අර යුද්ධයට පෙළඹවීම සඳහා මේ වගේ කාරණා, ඒ කියන්නේ මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීම හෝ අභියෝග ජය ගැනීම හෝ කියන කවර පදනමක හෝ මේවා යම්කිසි දිරිගැන්වීම් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ තුල නිවැරදි ධර්මානුකූල බවක් නැහැ. ඉතින් මේ බඳු කාරණා නිසා මහානායක හාමුදුරුව මෙහිදී දක්වනවා බුදුන් වහන්සේ විසින් ප්‍රකාශිත නීති අතර සදූපදේශම මිස එක දුරූපදේශයකුදු නැත. කෑම පීම, පාසේදීම, මුවසේදීම, නෑම, මල පහ කිරීම, කෙල ගැසීම ආදී සුළු කරුණවලදී පවා පිළිපැදිය යුතු උපදෙස් බුදුන් වහන්සේ විසින් ප්‍රකාශ කර තිබේ. එබැවින් බුද්ධ නීතිය ਸਰවාංග සම්පූර්ණ නීතියක් බව කිව යුතුය. පරිශුද්ධ බුද්ධ නීතිය උගෙන එයට අනුව පිළිපදින්නා වූ තැනැත්තා තමාගේ උභය ලෝකාර්ථයම සිදු කරගන්නේය. පරාර්ථයද සිදු කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දැන් ඇත්තටම උගතුන් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණා නීති හැටියට සලකන්නට කැමති නැත්තේ අර ඒවාට 아무තු දඬුවමක් ලැබෙන්නේ නැහැ කියන වගේ පදනමක. නමුත් මහානායක හඳුරන් මෙතන කියන්නේ අර විදිහට දඬ බිය නැති වුණාට දුර්ගති බිය සමාජ අපවාද බිය බිය ඒ වගේම තමන්ගේ හෘද සාක්ෂියෙන් පැමිණෙන තමන්ට ඇතිවෙන මේ මානසික පීඩනය මේ සියල්ලෙන් නිදහස් වෙලා ස්වර්ග මෝක්ෂ සම්පත් සාධනය කරගන්නට යම්කිසි කෙනෙක් කල යුතු දේ කුමක්ද නොකල යුතු දේ කුමක්ද කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. උන්වහන්සේ නීති හැටියට ප්‍රඥප්ති හැටියට විශේෂයෙන් පනවලා තියෙන භික්ෂුන් වහන්සේ. ගිහියාට නෙමෙයි. හැබැයි මේ සමස්ත බුද්ධ දේශනාව තුළම කල යුතු නොකල යුතු හොඳ නරක පිළිබඳව පැහැදිලි කරලා තිනවා. එය තමයි මෙතන බුද්ධ නීතිය හැටියට ගන්න. එහෙම නැත්නම් අර භික්ෂුන් වහන්සේලාට පනවපු විනය ප්‍රඥප්ති ටික නෙමෙයි මෙතන බුද්ධ නීතිය කියලා ගන්න. ඒ නිසා මහානායක හඳුරෝ දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ඒ දේශනා කරලා තියෙන කාරණා සමස්තය ගත්තන් පස්සේ ඒ කිසි තැනක දුරුපදේශයක් නැහැ. වැරදි මඟ පෙන්වීමක් නැහැ. අධර්මයට අනුබල දෙන තැනක් නැහැ. ඒ නිසා එබඳු බුද්ධ නීතියේ යම්කිසි කෙනෙකුට හරියට තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් නම් පුහුණු කරන්න පුළුවන් නම් එයින් ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම සාධනය වෙනවා. අන්න ඒ නිසයි මේ බුද්ධ නීති සංග්‍රහය පොත රචනා කරන්නට උන්වහන්සේ පෙළඹුණේ කියනවා. එහෙමයි අපි හඳුරුනේ. ඒ අනුව පැහැදිලි බෝධි නීති සංග්‍රහය ග්‍රන්ථය පිළිබඳව පූර්විකාවක් තමයි අපි ලබා ගත්තේ. අපි මේ පිළිබඳව වැඩිදුර තොරතුරු කතා කරන්න සූදානම් ඉන්නවා සහ මේ අන්තර්ගතය පිළිබඳව කතා කරන්න සූදානම් ඉන්නවා. බුද්ධ යනු අවබෝධයයි අවබෝධය ලැබපු තැනත්තා බුද්ධයි ඒ අනුව මේ සුපැහැදිලි මාර්ගය ඔස්සේ ගමන් කරන තැනත්තාට මේ බුද්ධ නීතිය අනිවාර්යයෙන්ම සම්පාදනය කළගත යුතුයි කියන කාරණාවත් එක තමයි අපි ඉදිරියට අද දවස පුරාවටත් ඉදිරි සති කිහිපය පුරාවටත් මේ බුද්ධ නීති සංග්‍රහය පාදක කරගනිමින් ධර්මය සාකච්ඡා කරන්නට සූදානමින් ඉන්නේ. ඒ අනුව බුද්ධ නීති සංග්‍රහය පිළිබඳව අපි තවදුරටත් කතා කරන්නට සූදානම්. ඊට මත්තෙන් කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. විරාමෙන් පස්සේ අපි නැවතත් එකතු වෙන්නේ ගුරු වදන් සිසුමුවින් සසර කෙරෙන සුගත පද විවරණ දහම් සාකච්ඡා මේ වැඩසටහනත් සමගින්. අද දවසේදී අපගේ ආරාධනෙන් මැදිරියට වැඩම අවදාල නම කියනට අවසරයි අපේ හාමුදුරුවනේ අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සි අපේ නායක හාමුදුරුවන් වහන්සේ තමයි ධර්ම සාකච්ඡාමය වැඩසටහන මා සමගින් කටයුතු කරන්නට සූදානම් ඉන්නේ. අපේ හාමුදුරුවනේ දැන් අපි බුද්ධ නීති සංග්‍රහය ග්‍රන්ථය පිළිබඳව බොහෝ කරුණු සාකච්ඡා කරා. ඒ වගේම මේ බුද්ධ නීති සංග්‍රහය නම් ග්‍රන්ථය රචනා වෙන්නේ කෙලෙසද සහ මේ අන්තර්ගතය පිළිබඳව බොහෝ කරුණු ධර්ම කරුණු සාකච්ඡා කරා. අපේ හැමදෙරණේ මම දැනගන්නට කැමති මේ ධර්ම ග්‍රන්ථය පාදක වෙන්නට අර ධර්ම විනිශ්චය ග්‍රන්ථය වගේම තවත් විවිධ ග්‍රන්ථ පාදක වෙන්නට ඇති. දහම් කරුණු පාදක වෙන්නට ඇති. මේ කරුණු පිළිබඳව ඔබ වහන්සේගේ අදහස මොකක්ද? ඇත්තටම ශනික මහත්තයා දැන් මේ පොත රචනා කරන්නේ මහානායක හාමුදුරුවෝ උන්වහන්සේගේ පෞද්ගලික අදහස් ගොනු කරලා නෙමෙයිනේ. දැන් ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථයේදී උන්වහන්සේ දහම් පැන හැටියට මතු කරන්නේ සමාජයේ තන තන කතා බහ කෙරෙන නිතර අහන්න ලැබෙන ගැටලු තමයි උන්වහන්සේ ධර්ම විනිශ්චයේදී සාකච්ඡාවට බඳුන් කරන්නේ. එතකොට ඒවත් සාකච්ඡා කරන්නේ උන්වහන්සේ උන්වහන්සේගේ පෞද්ගලික අදහස් මත නෙමෙයි ත්‍රිපිටකයේ නොයෙක් තැන තියෙන කාරණා අරගෙන තමයි උන්වහන්සේ මූලික බුද්ධ දේශනා පදනම් කොටගෙන මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒ වගේම තමයි මෙතන මේ බුද්ධ නීති සංග්‍රහය සම්පාදනය කිරීමේදී උන්වහන්සේගේ පුද්ගලික අදහස් නෙමේ ත්‍රිපිටකයේ නොයෙක් ග්‍රන්ථවල විසිරී පවතින සදූපදේශයන් තමයි ඒ ඒ සදූපදේශයන් ඒකරාශී කිරීමක් හැටියට තමයි නායක හඳුරු මේ ධර්ම ග්‍රන්ථය සම්පාදනය කරන්නේ. එහිදී උන්වහන්සේ පැහැදිලි කරනවා මේ විදිහට උන්වහන්සේගේ ප්‍රස්තාවනාවේදී බුද්ධ නීතිය උභය ලෝකාර්ථ සාධක වූ සකලාංග සම්පූර්ණ වූ සුපරිශුද්ධ නීතියක් වද එය එක්තැන් නොවි pāli සාහිත්‍යයේ විසිරී පවතිනක් වී තිබෙන බැවින් සෑම දිනාටම ඒන් ප්‍රයෝජන නොගත හැකි වී තිබේ. එබැවින් බෞද්ධයෝද සුපරිශුද්ධ බුද්ධ නීතිය තිබියදී නීති ශාස්ත්‍රය උගෙනීමට හිතෝපදේශ පංචතන්ත්‍රාදී අබෞද්ධ ග්‍රන්ථ භාවිතයට පටන් ගත්තා. බෞද්ධයනට සුපරිසුද්ධ බුද්ධ නීතිය පහසුවෙන් උගෙනීමට ක්‍රමයක් නැතිකමේ පාඩුව නොඑක්වර අපට පෙනුණු බැවින් බුද්ධ නීති සංග්‍රහය නැමැති මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමට අප සිත නැමිනි. වාක්‍ය වශයෙන් හා ගාථා වශයෙන් දේශිත බොහෝ බුද්ධ නීති පාලි සාහිත්‍යයේ ඇත්තේ ඒ සියල්ලම එක්තැන් කළහොත් ඊටා විශාල ග්‍රන්ථයක් වන්නේ. ග්‍රන්ථයේ විශාල වීමත් පරිශීලනය කරන්න උන්ට කරදරයක් බැවින් අප විසින් වාක්‍ය වශයෙන් දේශිත නීති නොගෙන ධාරණයට පහසු වූ ගාථා වශයෙන් දේශිත නීති පමණක් එක්තැන් කොට භාවසන්නයක්ද ලියා මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. මෙහිදී දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තර නිකාය ජාතක පාළිය, ධම්මපදය, උදානය, ඉතිඋත්තකය, සුත්තනිපාතය යන පොත්වලින් උපුටා ගන්නා ලද ගාථා 550ක් පමණ ඇත්තේ. එතකොට මේ කියන ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන දේශනා එකතු කරලා තමයි. ඒ කියන්නේ සමස්ත දේශනා නෙමේ බුදුරජාණන් වහන්සේ එක් එක් කරුණු අරබයා දේශනා කළ දේශනාවල විශේෂ කොටස් ඒවත් උන්වහන්සේ පැහැදිලි කරනවා වාක්‍ය වශයෙන් තියෙන ඒවා අරගෙන නැහැ එහෙම වුණොත් ඉතින් මුළු ත්‍රිපිටකයම එකතු කරන්න වෙනවනේ එතකොට ગાථා වශයෙන් තියෙන සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී මහජනයාට ප්‍රයෝජනවත් වෙන කාරණා තමයි මේ ગાථා 550ක් හැටියට එකතු කරලා උන්වහන්සේ මේ ග්‍රන්ථය රචනා කරන්නේ. එහෙනම් අපි හඳුනන්නේ මේ මට ඔය සාකච්ඡාව යන අතරේ මට හිතෙන ප්‍රශ්නේ තමයි මේ බුද්ධ නීති සංග්‍රහය නම් ග්‍රන්ථය යම් කෙනෙක් පරිශීලනය කරනවා නම් මේ කියන විදිහට මොන වගේ දේවල් ලබා ගන්න පුළුවන් වේද? පුළුවන් කියලා. ඇත්තටම ඒක මහානායක හාමුදුරුවෝ මේ උන්වහන්සේගේ ග්‍රන්ථයේ සංඥාපනයේ මුලින්ම පැහැදිලි කරනවා. ප්‍රයෝජන පහක් සලකාගෙන තමයි මේ ග්‍රන්ථය සම්පාදනය කරන්නේ. එතකොට මේ ග්‍රන්ථය පරිශීලනය කරන කෙනෙකුට මෙන්න මේ ප්‍රයෝජන පහ ලබන්නට පුළුවන්. උන්වහන්සේ මුලින්ම මේ සංඥාපනයේදී පැහැදිලි කරනවා ලෝකය දුකින් පිරුණු තැනකි. දුක් අඩු කරගත් අය මිස ਸਰවාකාරයෙන් දුකින් මිදුණු පුද්ගලයෙක් ලොව කොතනකවත් නැත. මිනිසා කොහි සැඟවී සිටියත් කෙසේ පරිස්සම් වී සිටියත් දුක් කරදර ඔහු සොයාගෙන ඔහු කරා එන්නේ. මිනිසා නොපතන මිනිසාට එපා වූ දුක් කරදර මෙසේ මිනිසා සොයා සොයා එන නමුත් මිනිසා පතන සොයන සම්පත්තිය එසේ ඔහු කරා නොයන්නේ. එය ඔහුට පෙනි පෙනී දුවන්නේ. අමාරුවෙන් අල්ලා ගත්තේද නොසිත පලා යන්නේය. එය ලෝකයේ ස්වභාවයයි. එබඳු ලෝකයක උපන්නා වූ මිනිසාට පැමිණි දුක් ඉක්මවීම. දැන් මේ තමයි මේ ප්‍රයෝජන පහ. මේ ලෝකයේ උපන් මිනිසාට පැමිණි දුක් ඉක්මවීමය, පැමිණිය හැකි දුක් වළක්වා ගැනීමය, නොලැබූ සම්පත් ලබා ගැනීමය, ලැබූ සම්පත් නොනැසෙනසේ පවත්වා ගැනීමය මරණින් මතු අපාගත නොවී සුගතිගාමි වීම යන කරුණු පස සිදු කර ගැනීම ඉතා දුෂ්කරය. එය සිදු කරගත හැකි වීමට බොහෝ නුවණ තිබිය යුතුය. නුවණ මද තැනැත්තා දෙලොවින්ම පිරිහෙන්නේය. මෙලොව පමණක් දක්නා තැනැත්තා පරලොවින් පිරිහෙන්නේය. මිනිසකුට ඒ කරුණු පස සිදු කරගත හැකි වීමට දත යුතු කරුණු බොහෝ ඇත්තේය. පිළිපැදිය යුතු උපදේශද බොහෝ ඇත්තේ ඒ වාට නීතියයි කියනු ලැබේ. එතකොට මේ කරුණු පහ මොනවාද කරුණු පහ? පැමිණි දුක් කරදර දුරු කරගන්න, ඉදිරියට පැමිණෙන්නට තියෙන දුක් කරදර වළක්වා ගන්න, දැනට පැමිණිලා තියෙන සැපය දියුණු කරගන්න, මෙතෙක් අත්පත් කර නොගත්තා වූ සැප සම්පත් ලබන්නට සහ මතු දුගතිගාමි නොවී සිටින. දැන් එතකොට මේකෙදි කෙනෙකුට හිතෙන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මූලික පරමාර්ථය නිවන් දැකීම. සසර ගමන නිමා කිරීම. එතකොට ඒ ගැන කතාවක් මෙතන නැහැ. නිවන ගැන කතාවක් නැහැ. ඉතින් නිවන ගැන නෙමෙයි මේ ග්‍රන්ථය සම්පාදනය කරන්නේ නිවන ගැන කතා කරනවා නම් ඒතනත්තා විසින් අධ්‍යයනය කළ යුත්තේ පටිච්ච සමුප්පාදය ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය ආදී විමුක්තියට අදාළ වෙන මූලික ධර්මකාරණ ධර්ම න්‍යාය. එතකොට මේ මේ පොතේ මේ කතා කරන්නේ ඒ නිවන් දකින්නට යන ගමනේදී පුද්ගලයාගේ මෙලව පරලොව ජීවිතය සුවපත්ව කොහොමද ගුණධම් වඩන්න පවත්වගන්නේ. එතකොට දැන් අර නිර්වාණගාමිනී මාර්ගයේ යන කෙනෙකුට ඇත්තටම නීති කියලා දෙයක් ඕන නැහැ. ඒතනත්තා කල යුත්ත මොකද්ද නොකල යුත්ත මොකද්ද කියලා දැනගෙන පුහුණු කරලා ඒවාෙහි සාරයක් නොදක තමයි ලෝකයෙන් එතර වෙන්නට ක්‍රියා කරන්නේ. ලෝකයෙන් එතර වෙන්න යන කෙනා මේ ලෞකික తත්වය පිළිබඳ සදාචාරයටත් ඔබට යන්නට වෑයම් කරන කෙනෙක්. දැන් මේ කතා කරන්නේ ඒ විමුක්තිය සම්බන්ධ වුණේ විමුක්තිය තෙක් යන ගමනේදී මේ ලෝකය පිළිබඳ සදාචාර සම්පන්නව ජීවිතේ පවත්වා ගන්න කොහොමද මෙලව පරලව අනර්ථයටපත් නොවි. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ බුද්ධ නීති සංග්‍රහය ග්‍රන්ථය පරිශීලනය කරනවා නම් ඒ අයට විශේෂයෙන්ම මේ කියන ප්‍රයෝජන පහ ලබන්නට පුළුවන් වෙනවයි කියන බව නායක හඳුරෝ පැහැදිලි කරන. ඒකට හේතුව තමයි අර හිතෝපදේශ ව්‍යාසකාර පංචතන්ත්‍ර ආදී අවශේෂ නීති ග්‍රන්ථයන්හි ඒ කියන්නේ කල යුත්ත නොකල යුත්ත සදාචාරය පිළිබඳව දක්වන මේ නීති ග්‍රන්ථයන්හි යම් උපදෙස් තිබුණා වුණත් ඒවැ දුරුපදේශත් අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි බුද්ධ නීතියේ තාම පිරිසිදු සදුපදේශ සංග්‍රහයක්මයි. නමුත් මෙතෙක් ඒවා එකතු කරලා ග්‍රන්ථයක් සම්පාදනය කරලා නැහැ. ඒ නිසා නායක හම්දුරන්ට මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමේ ඕනකම ඇති වුණා. යම් කිසි කෙනෙක් මේ ග්‍රන්ථය සම්පාදනය කරනවා නම් ඒ අයට මේ පැමිණි දුක් දුරු කර ගැනීම, නොපැමිණි දුක් වළක්වා ගැනීම, පැමිණි සැප පවත්වා ගැනීම, නොපැමිණි සැප අත්පත් කර ගැනීම සහ මතු දුගතියෙන් වැළකීලා සුගතිගාමී වීම කියන මේ ප්‍රයෝජන පහ ලබන්නට මේ බුද්ධ නීතිය උපකාර වෙනවා. එමෙ අපි හමුදුරෝනේ ඒ අනුව පැහැදිලි මේ බුද්ධ නීති සංග්‍රහය අතිපූජ්‍ය රේරුකාණේ චන්දයුමල අපේ නායක හමුදුරන් වහන්සේ විසින් ඊ타මත්ම හරබර ලෙස මේ ග්‍රන්ථය රචනා කරලා තියෙනවා කියන කාරණාව. අපි හැමදෙරුනේ ලෝක සම්මතයන් තියෙනවා. ඒ වගේම අපි අර කලින් කතාව කතා කරා වගේම හිත උපදේශයන් වගේ තියෙන කතන්දර වලින් එන දේවල් සහ දුසිරිත් සුසිරිත් මේ සියල්ල බුද්ධ දේශනාවත් එක්ක එක්හසු කරගනිමින් තමයි උන්වහන්සේ මේ පිළිබඳව රචනා කරලා තියෙන්නේ. ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු. ඒ කියන්නේ ඇතම් දැන් ජාතක කතාවල වගේ තියෙන ඒවා සංගීත මහත්මයා බුදු වුණාට පස්සේ නෙමෙයි බුදු වෙන්නට පෙර ආතුව බෝසත් අවදීදී උන්වහන්සේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය. හැබැයි බෝසත් අවදීදී අනුගමනය කළ ක්‍රියාමාර්ගය පිළිබඳ උන්වහන්සේ දේශනා කරන්නේ බුදු වුණාට පස්සේනේ. එතකොට ඒවැ යම්කිසි දෝෂයක් තියෙනවා නම් උන්වහන්සේ එතනදී ඒක පැහැදිලි කරනවනේ. එතකොට ඒ ඒ බෝසත් අවදීදී උන්වහන්සේගේ ප්‍රතිපත්තියත් බුදු වුණාට පස්සේ දේශනා කරලා තියෙනවා. ඒ කාරණත් මේවට එකතු කරලා තියෙනවා. තර බුදු වීමෙන් පසුව සහ බුදු වෙන්නට පෙර බෝසත් අවදීදී උන්වහන්සේ විසින් ඇසුරු කළ පරිහරණය කළ කාරණා සහ තථාගතයන් වහන්සේ අන් අයගේ යහපත වෙනුවෙන් දේශනා කරන කරුණු සියල්ල එකතු කරලා තමයි මේක ගොඩනැගෙන්නේ ඒ අනුව පැහැදිලි කිසිම ඝට්ටනයක් ඇති කරගන්නේ නැතුව අපේ අතිපූජ්‍ය රේරුකාණේ චන්දිවිමල නායක හමුදුරන් වහන්සේ මේ ග්‍රන්ථය හරි අපූර්ව විදිහට හරබර විදිහට රචනා කරලා තියෙනවා කියන කාරණාව. ඔව් ඒ වගේම උන්වහන්සේ මේ ග්‍රන්ථයේදී යම්කිසි නිර්දේශයකුත් කරනවා ශනිල්ක මහත්මයා. මේ සංඥාපනයේදී මේ ග්‍රන්ථය භාවිතා කරන තැනැත්තා හට සෑම කටයුත්තකදීම බුදුන් වහන්සේගේ උපදෙස් ලැබිය හැකි වනු ඇත. දැන් ජීවිතේ මිනිස්සුන්ට එක එක විදිහේ වැඩ කටයුතු යෙදෙනවනේ. එතකොට අපි හිතමු ගොවිතැන් කරන්න, ව්‍යාපාර කරන්න, දේශපාලනය කරන්න, මහනදම් පුරන්න, එතකොට අසත්පුරුෂයින්ගෙන් බේරෙන්න, සත්පුරුෂය ඇසුරු කරන්න, එතකොට සමාජ හිතවත්කම් පවත්වා ගන්න, ඥාතීන්ට අනුව පිළිපදින්න, මිත්‍රයන්ට පිළිපදින්න මේ මේ අවස්ථාවලදී කොහොමද අපි හැසිරෙන්න ඕන කියලා මිනිසුන්ට ජීවිතේ විවිධ කටයුතු පැමිණෙනවා. ඒ සියලුම කටයුතු පිළිබඳව යම් උපදේශයක් මේ බුද්ධ නීතියෙන් ලබන්නට පුළුවන්. මොකද තථාගතයන් වහන්සේ ඒ හැම ක්ෂේත්‍රයක් ගැනම විтин විට විтин විට ඒ පුද්ගලයාට ගැළපෙන හැටියට කරුණු දක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ දක්වන්නේ ඒ වගේ හැම කටයුත්තක් සඳහාම බුදුන් වහන්සේගේ උපදෙස් ලැබිය හැකි වනු ඇත. මෙය බෞද්ධයනට හස්තසාර වස්තුවක් වශයෙන් නිතර ළඟ තබාගෙන කියවීමට සුදුසු ග්‍රන්ථයකි. එතකොට උන්වහන්සේ මේ බුද්ධ නීති සංග්‍රහය පිළිබඳ කරන නිර්දේශය. ධර්ම කතිකයන් වහන්සේලාට හා අන්‍ය කතිකයන්ටද ගුරුවරුන්ටද ඊතා ප්‍රයෝජනවත් පොතකි. පිරිවෙන්වල හා පාසල්වල උගන්වීමටද යෝග්‍ය පොතකි. එතකොට අනිත් අයට ධහම කියා දෙන ධර්ම කතිකයන්ටත් අනිත් අයට මාර්ගෝපදේශ ලබා දෙන කතිකයන්ටත් දරුවන්ට උගන්වන ගුරුවරුන්ටත් ඒ වගේම ඉගෙන ගන්නා දරුවන්ට සහ පොඩි හාමුදුරුවන්ටත් කියන මේ ලොකු කුඩා සෑම සියලු දෙනාටම තමන්ගේ ජීවිතයේ හස්තසාර ග්‍රන්ථයක් හැටියට නිතර ළඟ තියාගෙන පාවිච්චි කරන්න සුදුසු පොතක් හැටියට තමයි මහානායක හඳුරෝ මේ ග්‍රන්ථය නිර්දේශ කරන්නේ. එහෙමයි වඳුරනේ. අපි අපේ දෙමව්පියන් අපි කුඩා කාලේ ඉඳලා හොඳ දරුවන් වෙනව දකින්නට හොඳ පිරිසක් වෙනව දකින්නට කැමතියි. ඒ වගේම ගුරු හාමුදුරුවන් වහන්සේලා, ගෝල හාමුදුරුවන් වහන්සේලා හොඳ පිරිසක් වෙනව දකින්නට කැමතියි. මේහා සම්බන්ධ වෙන සියලු දෙනා අපි කතා කරන හැම මාතෘකාවක් පිළිබඳවම පාසලක, පන්සලක, සමාජයේ ඕනෑම තැනක අපි දකින්න කැමති හොඳ පිරිසක් බිහිවෙනවා දකින්න. ඒ හොඳ පිරිස බිහි කිරීම උදෙසා මේ බුද්ධ නීති සංග්‍රහය නම් කෘතිය ග්‍රන්ථය ඉතාමත් ඉහළ ස්ථානයක තබන්නට පුළුවන් කියන කාරණාව තමයි සහ මෙම ග්‍රන්ථය පරිශීලනය කරන කෙනෙකුට හොඳ කියන අපේ හමුදුරනේ අපි හොඳයි කියන්නේ. ඔව්. ඇත්තටම හොඳ කෙනෙක් වෙන්න පුළුවන් කියන කාරණාව තමයි අපිට කියන්නට පුළුවන් වෙන්නේ. එහෙනම් බුද්ධ නීති සංග්‍රහයේ අපි වටපිටාව පිළිබඳව දැන් සියල්ල හැඳිනගෙන අවසන්. දැන් මම කැමති අපේ හමුදුරෝනේ මේ බුද්ධ නීති සංග්‍රහයේ එන එක් උපදේශයක් තියෙනවා. පළවෙනි උපදේශය නුවණ ඇති කරගත යුතු බව කියන කාරණාව පිළිබඳව කතා කරන්න. දැන් නුවණ නැති වුණේ ගොඩ දෙනෙක් ඇනගන්න යනවා කියන්නේ. <laughs> එතකොට අපි ආමඳුරුනේ මේ නුවණ ප්‍රඥාව බුද්ධිය කියන එක අපි කොහොමද හරි විදිහට හරි තැනට පාවිච්චි කරන්න කියන කාරණාව පිළිබඳව මේ බුද්ධ නීති සංග්‍රහය ග්‍රන්ථයත් පාදක කොට ගනිමින් ඔබ වහන්සේගේ දේශනාව අහන්නට කැමතියි. ඔව් ඇත්තටම දැන් මහානායක හාමුදුරුවෝ මේ බුද්ධ නීති සංග්‍රහය ග්‍රන්ථයේ ගාථා 550ක් අන්තර්ගත කරලා තියෙනවා. එහි පළමු ගාථා දෙක තුලින් දක්වන විශේෂ උපදේශය තමයි නුවණ ඇති කරගත යුතු බව. එතකොට එහි අපි ගාථා දෙක පැහැදිලි කරගමු. මේ ගාථා දෙක ජාතක පාළියේ ගන්ධාර ජාතකයෙන් උපුටා දක්වලා තියෙන්නේ මහානායක හාමුදුරුවෝ. නෝචේ අස්ස සකා බුද්ධි විනයෝවා න විජ්ජති වනේ අන්ධ මහීසෝව චරෙය්‍ය බහුකෝ ජනෝ යස්මාච පනිදේ කච්චේ ආචේරම්හි සුසික්ඛිතා විනීතා විනයා ධීරා චරන්ති සුසමාහිතා මේ ગાථා දෙක තමයි ශනිල්ක මහත්මයා මේ නුවණ ඇති කරගත යුතු බව නුවණෙහි ඇති වැදගත්කම පැහැදිලි කරන්නට ගන්ධාර ජාතකයෙන් මහානායක හඳුරු උපුරලා දක්වන්නේ එතකොට මේ පළවෙනි ගාථාවේ තේරුම තමයි ලෝකයේහි මනාකොට හැසිරිය හැකි වීමට තමන්ටම හෝ නුවණ තිබිය යුතුය. එසේ නැතිනම් උගෙනීම හෝ තිබිය යුතුය. ඒ දෙකින් එකකුදු නැති බොහෝ ජනයෝ වනයේහි හැසිරෙන අන්ධ බීමොන්සේ ලොව හැසිරෙති. උත්පත්තියෙන් පිහිටි නුවණ නැතද ගුරුන්ගේ සමීපයේහි උගෙනීමෙන් නුවණ ලැබූ පුද්ගලයෝ කලබල නැතිව ලොව මනාකොට හැසිරෙති. එතකොට දැන් මේකේ කාරණා දෙකක් කියනවා. එකක් තමයි ලෝකේහි මනවින් හැසිරෙන්නට නම් එක්ක තමන්ට උපතින් පිහිටපු නුවණ තියෙන්න. එහෙම නැත්නම් අන් අයගෙන් අහලා දේවල් ඉගෙනගෙන ඒන් තමන්ගේ නුවණ අවදි කරගන්න. මේ දෙකම නැති පුද්ගලයා හරියට වනාන්තරයේ හැසිරෙන මීමුන් වගේ මීහරක් වගේ තන තන හැසිරෙනවා සංයමයක් දමනයක් නැතුව කියලා. එතකොට එක්ක උත්පත්තියෙන් පිහිටි නුවණ Tamanට නැත්තම් ගුරුවරු ඇසුරු කරලා හරි ඒ නුවණ ලබාගත යුතු බව තමයි මේක කියන්නේ. එතකොට දැන් මේකේ කරුණු දෙකක් පැහැදිලි කරනවා උපතින් ලැබූ නුවණ සහ ගුරුවරු ඇසුරෙන් ලබන දැනුම බුද්ධිය තුලින් ඇති කරගන්නා නුවණ. දැන් ධර්මයේ අපි නිතරම පැහැදිලි කරන කාරණයක් තමයි සනිලක මහත්මයා යම් කෙනෙකුට උත්පත්තියෙන් පිහිටි නුවණක් ඇති වෙන්නේ පෙර භවයේ මිය යනකොට ඥාන සංප්‍රයුක්ත කුසලයක් සිහිපත් වෙලා ඒ කුසලයෙන් මේ ජීවිතේ උපදින්නට ලැබුණා නම් තමයි ඒ තනත්තා ඥාන සංප්‍රයුක්ත උපතක් ලබන්නේ. ඒ කියන්නේ දැන් කුසල් කරනකොට ඒ කුසල් වලට පාදක වෙන කුසල මූලයන් තුනක් තියෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ කියලා. එතකොට අපි කරන හැම කුසලයකදීම අනිවාර්යෙන් ඒ කුසල මූලයන්ගෙන් දෙකක් යෙදෙනවා. අලෝභ සහ අද්වේෂ. හැබැයි අමෝහය කියන තුන්වෙනි කුසල මූලය හැම කුසල් සිතකම යෙදෙන්නේ නැහැ. අමෝහය කියන්නේ ප්‍රඥා. එතකොට ප්‍රඥාව යෙදෙන්නේ ඥාන සංප්‍රයුක්ත ඒ කියන්නේ නුවණින් කල්පනා කරලා කරන කුසලයක පමණයි. නුවණින් කල්පනා කරලා කුසල් කරනවා කියලා කියන්නේ දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අපි දානයක් දෙනවා නම් ඒ දන් දීමේ පරමාර්ථය මොකද්ද මොකක් සඳහාද මේ දන් දෙන්නේ කියලා හරියට තේරුම් අරගෙන දාන දෙන්න තමයි ඥාන සම්ප්‍රයුක්ත කුසලය. දැන් අපි හිතමුකෝ අපි ගොඩාක් අපි 100ක් එකතු කරලා ඇහුවොත් එහෙම දන් දෙන්නේ කොමක් සඳහාද කියලා ඒ බොහෝ දෙනා කියන්නේ පින් සිද්ධ කරගන්න, අතහරින්න, තෘෂ්ණාව දුරු කරගන්න, කෙලෙස් නසන්න, නිවන් දකින්න පාරමිතාවක් හැටියට ওই කාරණා තමයි කියන්නේ. ඒවා වැරදි නෑ. හැබැයි ඔය ඔක්කොම කියන්නේ Tamanට ලැබෙන ප්‍රතිඵල ටික හැබැයි දන් කුමක් සඳහාද? ලබන තැනත්තාගේ යහපත සඳහා. එතකොට දන් දීමේ පරමාර්ථය අරව දාණයෙන් ලැබෙන ප්‍රයෝජන ඒ ඒ යහපත ලැබෙනවා. හැබැයි යහපත සිද්ධ වෙන්නේ මගේ ශක්ති ප්‍රමාණයෙන් ලබන කෙනාට යහපතක් කරනවා කියන දැක්ම ඇතිව ඒ චින්තනය ඇතිව අපිට අනුන් වෙනුවෙන් යමක් කරන්නට පුළුවන් නම් ඒක තමයි දානේ පරිත්‍යාගය කියලා හඳුන්වන්නේ. ඒක තමයි දානේ අර්ථය. දැන් මට අතහැර ගන්න ඕන නම් අනුන්ගේ ඇඟේ ගහන්න ඕනේ නැහැ මට කහලකට වීසි කරන්නත් පුළුවන්. ඒතර මම අනිත් කෙනෙකුට දෙනවා කියන එකේ තේරුම ඒතනත්තාට යහපතක් කිරීම. එතකොට අන්නේ අර්ථය හරියට දැනගෙන ඒ පරමාර්ථය සාධනය වෙන හැටියට තමන්ගේ සිතුවිලි වචන ක්‍රියා භෞතික සම්පත් සියල්ල හසුරුවා ගන්නට දක්ෂ නම් අන්නේ තනත්තාගේ කුසලය තමයි ඥාන සංප්‍රයුක්ත කුසලයක්. එතකොට ඒ බඳු කුසලයක් මැරෙන මොහොතේ සිහිපත් වුනොත් ඒ තනත්තාට ඊළඟ භවය උත්පත්ති සිතම ඥාන සංප්‍රයුක්තවයි ලැබෙන්නේ. ඒ කුසල ඒ කුසල්සිත හඳුන්වනවා එක්කෝ ඥාන සංප්‍රයුක්ත කුසල්සිත කියලා හඳුන්වන නැත්නම් ත්‍රි හේතුක කුසල්සිත. ත්‍රි හේතුක කියන්නේ අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූලයන් තුනම යෙදিলা. එතකොට ඒතනත්තාගේ උත්පත්ති සිතේම නුවණ යෙදিলা තියෙනවා. උත්පත්ති සිතේ නුවණ යෙදුනහම ඒතනත්තාගේ මුළු ජීවිත කාලයම අර උත්පත්ති සිත තමයි මනෝද්වාරය හැටියට ක්‍රියාත්මක. මනස හැටියට ක්‍රියාත්මක වෙන අර උත්පත්ති සිතේ ශක්තිය. එතකොට ඒතනත්තා ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් ගන්න අරමුණු මේ ලෝකයේ පිළිබඳව ඇති කරගන්න තීරණ ලෝකයට ප්‍රතිචාර දක්වන විදිහ මේ සියල්ල තීරණය වෙන්නේ අර මනෝද්වාරයේ තීව්‍රතාවය මත. ඒතර යම්කිසි කෙනෙකුට උත්පත්ති සිතේ ප්‍රඥාවේ දුන්නේ නැත්නම් ඒතනත්තාගේ මනෝද්වාරයේහි නුවණ නැහැ. එතකොට ඒතනත්තාට යම් යම් කටයුතු කරගන්නට පුළුවන්. හැබැයි අර උත්පත්තියෙන් පිහිටි නුවණ කියලා කියන්නේ අන්න ඒ විදිහට උපදින ප්‍රතිසන්දි සිතෙහි ප්‍රඥාව යෙදුණු තැනැත්තා. ඒ වගේම සාංශාරික වශයෙන් මේ ප්‍රඥාව හුරු පුරුදු කරලා තියෙන අයට විතරයි ඒ විදිහට පිහිටන්නේ. එතකොට දැන් මෙතන උපතින් පිහිටි නොවන කියලා කියන්නේ ඒ බඳු ප්‍රඥාවක් තියෙන අයට කල යුත්ත නොකල යුත්ත හොඳ නරක Taman විසින්ම තීරණය කර ගැනීම යම් හැකියාවක් ඒකට තව කවුරුවක් උපදෙස් දුන්නත් නැතත් 아무තු නීතියක් තිබුණත් නැතත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි මුල් අවධියේදී අවුරුදු 20ක් භික්ෂුන් වහන්සේලාට නීති පැනෙන්නේ නැහැ. අවුරුදු 20ක්ම ශාසනයේ කිසිදු විනය නීතියක් නැහැ. එතකොට විනය නීතියක් නැතුව කොහොමද මේ භික්ෂුන් වහන්සේලා කටයුතු කරන්නේ? ඒ හැම දෙනා වහන්සේම සාංශාරික වශයෙන් හුරු පුරුදු කරන ලද ශක්තියක් ඇතිව මේ ජීවිතයේ උත්පත්තියෙන් පිහිටි ප්‍රඥාවක් ඇති අය ඒ නිසා ඒ අයට යම් මාර්ගෝපදේශයක් සැපයුවන් පස්සේ තමන්ගේ ඉලක්කය සඳහා එය ක්‍රියාත්මක වෙනවා. නොකල යුතු දේවල් වලට අත ගහන්නෙත් නැහැ, කල යුතු දේවල් මගහරව ගන්නෙත් නැහැ. නමුත් කාලයගේ ඇවෑමෙන් මේ ශාසනයට ඒ වගේ තියුණු ප්‍රඥාව තියන අය වගේම වෙනත් වෙනත් අයත් එකතු වෙන්න ගත්තා. ඊට පස්සේ මේකට වෙන වෙන බලාපොරොත්තු වලිනුත් මහාන වෙන්න ගත්තා. ඒ අය අර මූලික ඉලක්කය වෙත යන වෙනුවට නොකල යුතු දේවලුත් කරනවා, කල යුතු දේවල් අතපසු කරගන්නවා. අන්න ඊට පස්සේ තමයි මේකට නීති පනවන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා එක්කෝ Tamanට උපතින් පිහිටි ප්‍රඥාවක් තියනවා නම් අමුතු නීති රීති ඇතත් නැතත් ඒ අය කල යුත්ත නොකල යුත්ත දැනගෙන ක්‍රියාත්මක වෙනවා. ඉතින් එහෙම ශක්තියක් Tamanට උපතින් පිහිටලා නැත්නම් අඩුම තරමින් ගුරුවරු ඇසුරු කරලා හරි ඒ හැකියාව ඇති කරගන්නට ඕන. ඉතින් ගුරුවරු ඇසුරෙන් අපට ලබන්නට පුළුවන් අර හොඳ නරක පිළිබඳව ඉගෙනගෙන මූලික වශයෙන් සුත්තමේ ඥානයක් ඇති කරගන්න. ඊට පස්සේ ඒව ගැන හිතලා කල්පනා කරලා චින්තාමේ ඥානයක් ඇති කරගන්න. ඊට පස්සේ සුදුසු අවස්ථාවේදී අපි ඒවහි යෙදිලා ඒවා භාවිත කරමින් භාවනාමය ඥානයක් ඇති කරගන්නවා. ඔය පියවර තුනෙන් අපේ ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්. එක්කෝ උපතින් පිහිටි නුවණක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අර විදිහට සුතමේ, චින්තාමේ, භාවනාමේ වශයෙන් අපේ ප්‍රඥාව දියුණු ඔය දෙවිධයෙන් කවර ආකාරයකින් හෝ ප්‍රඥාව අවදි කරගත්තොත් තමයි හොඳ නරක කල යුත්ත නොකල යුත්ත පිළිබඳ වැටහීමක් තියෙන්නේ. එහෙම නැති අය වනාන්තරේ අන්ධ මීහරක් වගේ තන තන හැසිරෙනවා. එතකොට අන්ධ මීහරක් කියලා කියන්නේ මීහරකට කොහොමත් උගේ තියෙන ගායත් එක්කලා අවශ්‍ය තරම් සංයමයක් නැහැ. මීහරකා කියන්නේ ඒකනේ. එතකොට එතකොට තවගේ ඇස් දෙකත් අඳ වුණාන් පස්සේ එතන ගහේද හැපෙන්නේ වලේද වැටෙන්නේ එතකොට පර්වතයේද හැපෙන්නේ ඒ ඒ පිළිබඳ ਵਿਚාරයකුත් නෑ ඊට පස්සේ ඌට අනතුරක් කියලා හැඟෙන හැම පැත්තටම අනින්න පනින එක තමයි කරන්නේ එහෙම කරලා අනිත් අයත් විනාශ කරනවා වලේ වැටිලා ගහේ හැපිලා ගලේ ඇනිලා තමනුත් අර සනිල්ක මහත්මයා කිව්වා වගේ නිකන් ඇනගන්න තමයි වෙන්නේ. කියන්නේ අනිත් අය තනින්න ගිහිල්ලා තමන් විනාශ වෙන්නට තමයි සිද්ධ වෙන්නේ. ඇයිද? කල යුත්තන කල යුත්ත පිළිබඳ ප්‍රඥාව නැති නිසා. ඉතින් ඒ නිසා ප්‍රඥාව ඇති කර ගැනීම වැදගත්. ඒතර පළමු උපදේශය තමයි නුවණ ඇති කරගත යුතු බව. නුවණ ඇති කරගන්නට ඒතර ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි උත්පත්තියෙන් අපට පිහිටි ප්‍රඥාව අවදි කර ගැනීම. දෙවැනි ක්‍රමය තමයි ගුරුවරු ඇසුරු කරමින් පඬිතු ඥානවන්තව ඇසුරු කරමින් ඒ සදූපදේශයන් අහලා ඒවා ගැන හිතලා ඒවා ගැන ගැඹුරින් පුහුණු කරන්නා වූ තැනැත්තාට මේ ජීවිතයේ අනුක්‍රමයෙන් නුවණ අවදි කරගන්නට පුළුවන්. එහෙමයි. හරබර දේශනා උපමා මගින් තිපෝච්ච රේරුකාණී චන්දිවිමල අපේ නායක හමුදුරන් වහන්සේ ඉතාමත් සාරවත් විදිහට සාර ගර්භ විදිහට මේ දේශනාවන් සිදු කරලා තියෙන කාරණාව අපිට පැහැදිලි. අපේ හාමුදුරුවනේ ඒ වගේම තමයි මේ මේ නුවණ මදකම නිසාවෙන් ඇතිවෙන විපාක සහ නුවණ මදකම නිසාවෙන් ඇතිවෙන දේවල් පිළිබඳව මේ ග්‍රන්ථෙහි මනාකොට සඳහන් කරලා තියෙනවා. ඇත්තටම සංයුක මහත්තයා දැන් අපිට වර්තමානයේ සමහරට හිතෙන්න පුළුවන් දැන් වර්තමානයේ අලුත් සමාජයේ කියන්නේ අලුත් පරපුර දිහා බැලුවහම අපිට පේනවා ඒ අය හරීම දක්ෂතාවලින් යුක්තයි. දැන් තරුණ පරපුර ගත්තාම ඒ අය බොහොම ඉක්මනින් මේ විද්‍යාව තාක්ෂණය ග්‍රහණය කරගන්නවා. දැන් අපි හිතමු ඔය ජංගම දුරකථනයක් පරිගණක යන්ත්‍රයක් ගත්තන් පස්සේ වැඩිහිටි අපිට හැරෙන්නවත් බෑ පුංචි අයත් එක්කලා ඒ තරම් වේගෙන් ඒගොල්ලෝ ග්‍රහණය කරනවා. ඊළඟට ඒගොල්ලන් හැකියාවනොත් වේගෙන් වර්ධනය කරනවා. ඒතර උගත්කම අතින් හැකියාව අතින් මේ අලුත් પરම්පරාව හරීම වේගයෙන් ඉදිරියට වැඩෙනවා. නමුත් ප්‍රඥාව කියන්නේ එය නොවේ. එතනයි අපි වටහා ගන්නට ඕන දේ. මේ ලෝකෙට අපේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ උගත්කම හෝ හැකියාව නැතිකම නිසා නෙමෙයි. ඒ තමන් සතු දැන උගත්කම සහ හැකියාව පාවිච්චි කළ යුත්තේ නොකළ යුත්තේ කෙසේද කියලා තෝරා බේරා ගන්නට බැරි කම. අපේ හැමදෙරේ නව යුගයේ ඉන්න ප්‍රජාව නව යුගයේ ඉන්න දරුවෝ එක එක යුගවලට බෙදලා ඉන්නේ. අපිට <laughs> නම් සඳහන් කරන්න තමහරු සමහර යුග තමයි තියෙන්නේ. අපි හැමෝටනේ ඒ පිරිස් හිතනවාද මට මට දැනෙන විදිහට හිතනවාද කියලා දැනෙනවා. ඔවුන් තමයි සියල්ල දන්නේ. ඒ ඔවුන්ගේ නුවණ මදකමද හිසෙත් නැතිනම් මේ ඔවුන්ගේ ඇත්තම නුවණ වැඩිකමද? ඇත්තටම සංනික මහත්මයා දැන් සමාජයේ හුඟක් දෙනෙකුට තෝරගන්න බැරි දේ ඕක තමයි නුවණ කියන්නේ මොකක්ද? දැනුගත් දැනුගත්කම හැකියාව කියන්නේ මොකක්ද? දැනුගත්කමක් හැකියාවක් යම්කිසි බුද්ධි මට්ටමක් කෙනෙකුට තියෙන්නට පුළුවන්. දැන් බුද්ධි ඵලය මනිනකොට ඒ අය මුළු ලෝකයේම ඉහළම බුද්ධි ඵලය තියන අය වෙන්නට පුළුවන්. හැබැයි Taman හොයාගන්නා පරමාණුව පාවිච්චි කළ යුත්තේ සමස්ත සත්ව සමූහයාගේ විනාශයටද අභිවෘද්ධියටද කියලා තීරණය කරන්න බැරි නම් ඒ තනත්තාගේ මහා බුද්ධියෙන් මහා දැනුමෙන් මහා හැකියාවෙන් තමන්ටවත් ලෝකයටවත් යහපතක් වෙන්නේ අන්න එතනයි ප්‍රඥාව. ඒ නිසා ප්‍රඥාව කියලා කියන්නේ මේ යථාර්ථය පිළිබඳව හේතුඵල දැක්ම, ත්‍රිලක්ෂණය. මේවා පිළිබඳ හේතුඵල දැක්ම සහ හේතුඵලය සහ ත්‍රිලක්ෂණය කියන්නේ බුදුහාමුදුරුවෝ හදපු එකක් නෙමෙයි. මේ විශ්වයේ පවතින යථාර්ථය, ධර්මතාවය. එතකොට විශ්ව ධර්ම න්‍යාය හරියට හඳුනාගෙන කටයුතු කරන්න බැරි නම් එතන කොච්චර දැන උගත්කම තිබ්බත් කොච්චර හැකියාව තිබ්බත් අර්ථ ශූන්‍ය. උදාහරණයක් ඇටියට අපි මේ ඊයේ පෙරේදත් කතා කළා. දැන් අද දියුණුව කියලා හඳුනාගන්නේ අර තාක්ෂණික වශයෙන් ඊළඟට විද්‍යාත්මක වශයෙන් ඒගොල්ලෝ හදාගත්තු යම්කිසි ශාස්ත්‍රයකට අනුව Tamange දැනුම හැකියාව දියුණු කරගන්න පුළුවන් නම් ඒක තමයි දියුණුව හැටියට. උදාහරණයක් හැටියට මම මෙහෙම අහන්නම්කෝ. දැන් ලේඛන කලාව ඇති වෙන්නට පෙරද දක්ෂයින් හිටියේ ලේඛන කලාව ඇතිවීමෙන් පසුවද දක්ෂයිනේ කියලා හුවොත් අපට පේන්නේ ලෝකේ ලේඛන කලාව ආරම්භ වීම තමයි ලොකු ප්‍රගතිය. එතනින් තමයි පියවරක් ඉදිරියට ගියේ. හැබැයි අපි අනිත් පැත්තෙන් බැලුවොත් ලේඛන කලාවක් ඕන උනේ කුමක් නිසාද? ධාරණ ශක්තිය නැති නිසා. එහෙමයි. දේවල් මතක තියාගන්න බැරි වෙච්ච නිසා තමයි ලියන්න ඕන උනේ. එහෙනම් ලේඛන කලාවක ආරම්භය කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ දියුණුවද සටහන් වෙන්නේ පරිහානිය. එතකොට අපිට බැලූ බැල්මට පෙනෙන්නේ ඒක තමයි දියුණුව කියන්නේ. එතකොට තාක්ෂණික වශයෙන් ගත්තොත් හැකියාව වශයෙන් ගත්තොත් අපිට ඒක දියුණුවක් කියලා අගය කරන්න සිද්ධ වෙනවා. ඒකට ඒකට නිඳා කරනව නෙමෙයි. ලේඛන කලාවක් ඇතිවීම සමාජයේ උන්නතියකට හේතු වුණා. හැබැයි අපට ලේඛන කලාවක් ඕන උනේ මනුෂ්‍ය සංහතියේ මානසික වශයෙන් ඇතිවෙච්ච පරිහානියක් නිසා වෙන અભිවෘද්ධියක් නිසා නෙමෙයි. අන්න ඔය වගේ පටලැවිල්ලක් තමයි දැන් මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ විද්‍යාව තාක්ෂණය අපට ඕන උනේ ඇයි? තම තමන්ගේ රුචිකත්වයන් සම්පූර්ණ කරගන්නට ඒ කියන්නේ කැමති දේවල් කැමති විදිහට කියන්නේ සැපය, සුවය, ලාභය, පහසුව ඔය ටිකටයි. හැබැයි සබාධමත් එක්කලා ජීවත් වෙච්ච මිනිස්සු ඊට වඩා ගැඹුරු සබාධම් න්‍යාය පිළිබඳ දැක්මක් ඇතුව ඒකත් එක්ක සහසභාව වෙලා ජීවත් ඒකත් එක්ක සහසභාව වෙන්න බැරිකම නිසා ඒක පිළිගන්න බැරිකම නිසා Tamanට ඕන විදිහට හදාගන්නටයි වර්තමාන මේ භෞතික විද්‍යාව සහ තාක්ෂණය දියුණු කරගන්න. එතකොට ඒ අයද දියුණු අය මේ අයද දියුණු අය. ඉතින් අද සමාජයේ ඔය අර්බුදය තුල තමයි බොහෝ දෙනා ඉන්නේ. ඉතින් එතකොට මේ මේ යන ප්‍රවාහය තුල යම්කිසි කෙනෙක් ඒ භෞතික විද්‍යා දැනුම සහ ඒ පිළිබඳ තාක්ෂණයෙන් ඉහළට යනකොට ඒ අය හිතනවා අපි තමයි දන්නේ. අපේ තාත්තලට මේවා තේරෙන්නේ අපේ සීයලට මේවා තේරුන්නේ ඒ නිසා අපි තමයි බුද්ධිමතුන්, අපි තමයි උගතුන්, අපි තමයි මහා විශාරදයින්, අපි තමයි බහුසුතයි ඥානවන්තයි කියලා එයා හිතනවා. හැබැයි ඒ හිතුවට අර තාත්තට 100ට තිබිච්ච සබාධම් පිළිබඳ සංවේදී බව, ඒ ඥානය, ඒ ප්‍රඥාව මේ දරුවට මේ මොනගුරාට තියද කියන එකයි තියෙන ගැටලුව. එහෙමයි. නුවණ ඇති කරගත යුතු බව ඒක කොහොමද ඇත්තටම අපි අවබෝධ කරගන්නේ කියන කාරණා පිළිබඳව බෝධ නීති සංග්‍රහයේ පළවෙනි උපදේශයෙන් අපි සාකච්ඡා කරේ අපි හමුදුරුනේ අදට අපිට කාලය අවහිර වෙනවා නමුත් ලබන සතියේ අපි බුද්ධ නීති සංග්‍රහයේන තවත් කරුණු පිළිබඳව අවධානය යොමු කරන්නට සූදානම් ඉන්නේ. බොහොම පින් අපේ හාමුදුරුවනේ. අදත් මැදිරියට වැඩමවා වදාළ අපේ නායක හාමුදුරුවන් වහන්සේ ආචාර්ය කුකුල්පනේ සුදස්සි අපේ නායක හාමුදුරුවන් වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනේ වගේම සියස රූපහිනි මාධ්‍යාලයේ කර සභාපතිතුමන් ඇතුළු සියලුම දෙනාට පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම අද දවසේදී වගේම හැමදාමත් අපිත් එක්ක එක්හසු වෙන ඔබ සියලු දෙනාට මේ පින් අයිති වේවා හේතු වේවා කියන කාරණාවත් එක්ක අදට මේ වැඩසටහන හමාර කරන්නට සූදානම ගුරු වදන් සෙසුමමින් සුසාර කෙරෙන සුගත පද විවරණ තවත් අපූර්ව වැඩසටහනකින් දහම් සාකච්ඡාමය වැඩසටහනකින් ලබන සතියේදීත් අපි හමු වෙමු ඔබ සැමට තෙරුවන් සරණයි